අපිව විනාශ කරන මේ ශරීරය ඒ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කිරීමෙන්ම මේ ශරීරයෙන් නිදහස් වෙන්න පුළුවන්. ওই සියලු අනතුරු වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කායගත සතිය, කායානුපස්සනාව අනුදැනවදාලේ. නිවනට උපකාරික උපකාර වෙන කරුණු 37ක් තියෙනවානේ පින්වත්නි. පළමුවෙන්ම තියෙනවා සතර සතිපට්ඨානය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊළඟට තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා එතන කාරණා හතරක්. ඊළඟට තියෙනවා සතර විවිධපහද. එතන කාරණා හතරක්. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය. එතන කාරණා පහක්. ඊළඟට තියෙනවා පංච බල. එතන කාරණා පහක්. ඊළඟට තියෙනවා සත්ත්ව බොජ්ජංග. එතන කාරණා හතක්. ඊළඟට තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතන කාරණා 8ක්. එතකොට මේ කරුණු 37ක් තියෙනවා. ඒ කරුණු 37ම නිවනම ඉලක්ක කරගෙන තියෙනවා. ඒක තමයි නිවන් මාවත. පිවිතුරු නිවන් මාර්ගය. එක එක්කෙනාගේ මතවාද අදහස් දෘෂ්ටි අලුතෙන් සොයා ගැනීම ඊළඟට මම මෙහෙමයි රහත් උනේ මම මෙහෙමයි සෝවාන් උනේ මේක තමයි නිවන් මාර්ගය එහෙම කතාවක් නෙවෙයි මේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාට අමාමහ නිවන පිණිස වදාළ නිවන් මාවත අපි මේක කලින් කායානුපස්සනාව කයානුව සිය පිහිටවීම ගැන ඉගෙන ගත්තා ආනාපාන සති භාවනාව. ක්‍රියාපත භාවනාව, සති සම්පජඤ්ඤ භාවනාව, අසුභ භාවනාව, ධාතු මනසිකාර භාවනාව. ඒකවල එතන භාවනා අපි පහක් ඉගෙන ගත්තා. ඊළඟට තියෙනවා භාවනා නවයන්. මේ නවයට කියනවා නව ශීවතිකය කියලා. ඒ කියන්නේ ශීවතිකාය කියලා කියන්නේ ශෝහනේ දමලා තියෙන මල චිරුර. ශෝණි දමලා තියෙන මල ශිරුර දැකලා ඒ ශිරුරය ගැන හොඳට විමසලා ඒක තමන්ගේ ශරීරයට කළපා බලන භාවනාවක් තියෙනවා. මේකට කියනවා නවසීවිතික භාවනාව කියලා. මේ භාවනාව අතිශයින් නිර්වුල්ව අතිශයින් පැහැදිලිව කරන්න පුළුවන්කම තිබුණා බුද්ධ කාලේ. ඒ වගේම මෑත භාගයක් වෙනකල්ම මිනිස්සු මිනි පොළවේ වලේ දාන එක ආපු ගමන් ඔන්න අර මිනියක් මිනිසුන්ට මැරිච්ච මලසිරුරක් ප්‍රදර්ශනය වෙන එක නැති වුණා. කයේ ආදීනව ප්‍රකට වෙන එක නැති වුණා. ආදාහන වීමත් එක්ක කය ආදීනව ප්‍රකට වෙන එක නැති වුණා. අමුසොහොන් නැති වුණා. අමුසොහොන් නැතිවීමත් එක්ක කය ආදීනව ප්‍රකට වීම නැති වුණා. එතකොට මේක සමාජයේ පාරිසරික වශයෙන් හොඳයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එංගතුනේ ශාරීරියේ ආස්වාදය හැම එකක්ම ශාරීරියේ ආස්වාදයේ පිණිස හැදෙන්නේ. ඒ කියන්නේ ශරීරය සතුට වෙන විදිහට ඇහැ කන නාසය දිවකය සතුට වෙන විදිහට පරිසරය හැදෙන්න. දැන් හදන්නේ මිනිස්සු කැමති ඒකට. ඒ තුලින් තමයි මිනිසුගේ රාගය සංතරපණය වෙන්නේ, ද්වේෂය සංතරපණය වෙන්නේ, මෝහය සංතරපණය වෙන්නේ. නමුත් ජීවිතයේ යථාර්ථය සොයාගෙන ගිය භික්ෂුන් වහන්සේ ඒ කාලේ අමුසොහනට ගියා. කාල වේල මිනිස්සු සන්තෝෂයෙන් සුන්දරව හිටපු මිනිසුන්ගේ මල සිරුරට අත් වෙන ඉරණම දිහා බලා හිටියා. බලා ඉඳලා තමන්ගේ ශරීරයට ගලපා ගත්තා. ගලපාගෙන මේ ශරීරයේ කෙලෙස් කන්දෙන් නිදහස් වුණා. මේ නවශීතක භාවනාව කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට හොඳ සමාධියක් උපදවන්න පුළුවන් භාවනාවක්. වෙනත් භාවනාවලදී සමාධිය නොවැඩුණත් මේ නවශීතක භාවනාවේදී සමාධිය වැඩෙන්න බොහෝ දුරට ඉඩකඩ වැඩි. හේතුව ගොඩක් මානසිකාර කරන්න තියෙනවා. ගොඩාක් සිහි කරන්න තියෙනවා. අනිත් එක මතක තියාගන්න දැන් අර අසුභ භාවනාව කරද්දී ඊළඟ මේ නව ශ්‍රීවේතික භාවනාව කරද්දී මේවා දැන් සෝහනේ දාලා තියෙන මිනිහක් උප මේ සිහි කරලානේ කරන්නේ මෝන ඇඹුල් කරගෙන එහෙම කරන භාවනාවක් නෙවෙයි. මේ භාවනාව හොඳට වැඩෙනකොට කයේ සැහැල්ලු බව ඇති වෙනවා. ඊට පස්සේ කයේ සැහැල්ලු බවත් එක්ක ප්‍රමුදිත බව, සැහැල්ලු බව, ප්‍රීතිය, හැපේ උපදිනවා. හිත ධානා මට්ටමටපත් වෙන්නේ එහෙමත් එහෙමත් එක්ක. ඒකට බලන්න පින්වතුනි සෝහනක දාලා තියෙන මලමිනියක් බලලා ඒකේ නිමිත් අරගෙන තමන්ගේ ශරීරයට ගලපලා මේක කුණු වෙලා පණුව ගහන මේ ශරීරය දිහා බලාගෙන ඉඳලා निराமிෂ ප්‍රීතියක් අභ්‍යන්තරව निराமிෂ සැපයක් අභ්‍යන්තරව විඳිනවා කියන එක සාමාන්‍ය මනුස්සයාට සිතා ගන්නවත් බැරි දෙයක්. මක් නිසාද මේ ඇස් දෙකෙන් මිනිහක් දිහා බලනකොට සැපේ උපදින්නේ නැහැ. පිළිකොල උපදින්නේ. නුවණින් බලනකොට කොහොමද? ආන් ඒකයි 32ක් කුණප කොටාසයන් පිළිබඳව කරන අසුබ භාවනාව කරද්දී ලේ සැරව මේ සොටු ඊළඟට මාසන් ඊළඟට කේස්ලෝම් නිය දත් ආදී දේවල් ඇස් දෙකෙන් බලනකොට පිළිකුල උපදින්නේ හැබැයි ප්‍රඥාවෙන් බලනකොට උපදින්නේ එහි අසුබ සංඥාවත් එක්ක සැපේ ප්‍රීතිය. निराமிස භාවයක් උපදිනවා සිත තුළ. පුදුම සහගත දෙයක් මේක. පින්වතුනි නුවණින් විමසනවා කියන එක, නුවණින් බලනවා කියන එක, ප්‍රඥාවෙන් බලනවා කියන එක පුදුම සහගත දෙයක්. පුදුම සහගත දෙයක්. අපේ ශරීරේ ගොඩක් අපේ ශරීරයට ඇලිච්ච නිසා ශරීරය ගැන අපි ගොඩාක් මුලා වෙච්ච නිසා තමයි මහා කෙලිස් කන්දරාවක් අපිට ඇති වුනේ. ඒ වගේම තමයි දැන් අපිට සාමාන්‍යයෙන් අපේ පවුලකින් කෙනෙක් මැරුණොත්, අපේ ඥාතියෙක් මැරුණොත්, ගොඩාක් අපි දුක ගැන දුකෙන් හිත හිතාම ඉන්නේ ඒ දුකේම වැටිලා එයාගේ සොඳුරු සිරුර ගැන සිහි කරලා එයා අපිට කතා කරපු හැටි අපි ළඟ hina වෙලා හිටපු ඇති ගමම් බිමන් ගිය හැටි එයාගේ ලස්සන කඩවසම් බව ඒවා හිතලානේ නමුත් ඇත්තටම ඔය මැරිච්ච කෙනෙකුගේ ශරීරය එම්බාම් නොකර එම්බාම් නොකර එහෙම තියෙන්න ඇරියොත් එහෙම ඒ ඥාතීන්ටම ඔහු ඔහුගේ ශරීරය ගැන පිළිකුල උපදිනවා මම දන්න සිද්ධියක් තියෙනවා තරුණ පුතෙක් මිය ගියාට පස්සේ ඒ පවුලේ සියලු දෙනා ගමත් සියලු දෙනා හඬා වැළපෙමින් හිටියේ. ඔහුගේ සිරුර නිවසට ගෙනාවා. ඔහු ගොඩාක් අසනීප වෙලා මරණාසන්න වෙලා අවසාන උෂ්ම පොද හෙළනකල් බොහෝ කාලයක් ශරීරයේ කොටස් මෙරි මෙරි රෝහලේ තිබේ. අවසාන උෂ්ම පොද හෙළනකොට ඔහුගේ ශරීරයේ ගොඩාක් ඇතුලෙන් කුණු වෙනවා. ඊට එක දවසක් හෝ ගෙදර තියාගන්නවා කියලා මිනිය ගෙදරට ගෙනාවට පස්සේ ගෙනාවු මොහොතේ පටන් ටික ටික ටික ටික ඇඟේ ශරව මතුවෙන්න ගත්තා. ටික ටික ඇඟේ ශරව මතුවෙන්න ගත්තා. ඊට පස්සේ ශරව මතුවෙන්න ගත්තට පස්සේ ඒ පවුලේ අයම කිව්වා අපි ඉක්මනට මිහිදම් කරමු. ඊට පස්සේ නියමිත වෙලාවටත් කලින් මිහිදම් කළා. ඊට පස්සේ අර දරුවා ගැන උපදින දුක අර මිනිහේ ස්වභාවයෙන් එක්ක ඒක සමනය වෙලා ගියා. පුදුම හකට දේවල්. අපේ ශරීරය ඔය අඬන වැළපෙන ජීවිත ඔය මැරිච්ච අයගේ ජීව ශරීරයෙන් බම් නොකර තියන් හරිනවා. දැන් සාමාන්‍ය එහෙම දෙයක් අපිට හිතන්නවත් බෑනේ. උච්චර අපි ආස්වාදයට ආසයි. ඒකනේ ශිරිමාගේ ශරීරයේ සිනමාගේ ශාරීරිය මේ සෝහනේ දාලා තියන් බුලහග්ගතුන් වහන්සේ වදාළේ සෝහනේ දාලා සත්තුන් දෙන්න බැරි විදිහට ආරක්ෂා කරන්න කිව්වේ. ඊට පස්සේ මුළු නගරයම පිරිසගෙන්න දැන් මිනිහ අර මේ සිනමාගේ ඇඟ ගන්න කිව්වා. දවසට කහවණු ලක්ෂයක් දීලා සිරිමා ළඟට පිරිමේ කියන්නේ. අවසානයේදී මලමිනිය නිකන් ගන්න කෙනෙක් නැහැ. අපි ළඟට hina වෙලා කට්ටිය ආවට අපේ ශරීරයේ කුණුවෙන් දැරියනම් ඔක්කොම නහයවල් වහ ගන්නවා. අපිව ඉඹින් තින්නේ එදාට මේ බල්ලන් ඊළඟට හිවලුන් ඊළඟට ගිජු ලිහිණියෝ ඔවුන් තමයි අපේ ශරීරය ළඟට කිට්ටු වෙන්නේ. කිසිම මිනිසෙක් අපේ ශරීරයට එන්නේ. දවසින් දවස අපෙන් ඈතට යනවා. පළවෙනි දවසේ වෙනකොට අපේ මිනිහ ළඟට ඇවිල්ලා ඉන්නවා. දෙවෙනි දවසේ දෙවෙනිකොට ටික ටික පිටිපස්සට යනවා. ඈත ඉඳලා බලනවා. ඕජාව ගන්නකොට දුර ඉඳලා බලනවා. සත්තු සිව්පාව ඇවිල්ලා කන්න ගත්තට පස්සේ ඈත ඉඳලා බලනවා. තව කුණු වෙන්න කුණු වෙන්න එන්නේ නැහැ කිසි කෙනෙක්. එන්නේ නැහැ කිසි කෙනෙක්. මිනිහ සෝහනේ වලේ දාලා තියෙන නිසාම ගිහිල්ලා මල් වඩම් ගහලා ඉටිපන්දම් පත්තු කළ මිනිස්සු එනවා. ඇත්තම මිනිහ උඩ තිබ්බනම් මිනිහ දාලා පහෝදාවත් යන්නේ නැහැ සෝනට. ඕක තමයි යථාර්ථය. මෙත්ත කතාව ඕක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදාලා මෙන්න මේක භාවනාවට නිමිත්තක් කරගන්න. ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නිමිත්තක් කරගන්න මේක. සත්‍යයම නිමිත්තක් කරගන්න. අසත්‍යයක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. ව්‍යාජ දෙයක් නෙවෙයි. සත්‍ය මවාගත්ත දෙයක් නෙවෙයි ඇත්ත බුදුරජාණන් වහන්සේ පළවෙනි භාවනාව වදාලා මල සිරුරක් උපමා කරගෙන කරන භාවනාව බුදුරජාණන් වහන්සේ වදාලා පුණච්ච පරම්පික්ඛේ පින්වත් මහණෙනි කය යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස තවත් භාවනාවක් කියලා දෙන්නම්. බිකු ශේයතහ පිපස්සෙය ශරීරං සීවති කාය චද්දිතං සෝනේ දාලා තිබෙන මල සිරුරක් දකින්නවා යෝගාවචරය නැත්තම් සසර දුකින් නිදහස් වෙන්න කැමති ශ්‍රාවකයා භික්ෂුව ඒකාහමතං වා දීහමතං වා තීහමතං වා මිනියට එක දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා උද්දුමාතකං ඉදමිලා මිනිහ ඉදමිලා විනීලකං නිලට හැරිලා විපුබ්බක ජාතං මේ සැරව වැగిරෙනවා ඔන්න මිනිහ දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඉදමිලා මේක දැන් කොටන් වගේ කෙහෙල් කොටන් වගේ ආ කෙහෙල් කොටන් වගේ ඇඟ පිම්බිලා නිල් පාටයි. තොල් කළු වෙලා. ශරීරයේ නිල් මේ නහර උඩට මතු වෙලා. බුද්ධ මහතකම් විනීලකම් විපුබ්බක ජාතක සැරව ගලනවා මේ නාස්පුඩු දෙකෙන් කළු පාට ගලනවා සැරව කුණු වෙලා කට දෙපැත්තෙන් ගලනවා කන් වලින් ගලනවා මල මුත්‍රා මාර්ග වලින් ගන්නවා. සමහර ඇඟේ පුපුරලා සමහර තැන්වලින් පුපුරපු තැන්වලින් සැරව ගන්නවා. මිනිහා දැන් හොඳට හොඳට සිහි කරන්න. හොඳට සිහි කරන්න සුනාමි දවස්වල ලඳු කැලෑන්සේ හැංගිලා තිබ්බ මිනි. කැලෑවල වැටලා තියෙන මිනි. දෙමිලා නිල් වෙලා එක දවසක් දෙකක් තුනක් ගිහිල්ලා ලේ හැරව ගන්නවා තැන් තැන් වල. ඔන්න ඕක තමයි නිමිත්ත. පළවෙනි භාවනා නිමිත්ත. දැන් ඕක නෙමෙයි භාවනාව. ඒ තමයි භාවනා නිමිත්ත. නිමිත්ත තමයි ඕක ඔහොම දා ගන්න අපේ ඇඟට. සෝ ීමමේව කායං උපසංහරති. ඔහු තමන්ගේ කයට එක ගලපා බලනවා. අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ මේ මේ කයටත් ඔය ධර්මතාවයම වෙනවා ඒවන් භාවි ඔය ස්වභාවයම වෙනවා ඒතං අනතීතෝති ඒ ස්වභාවය ඉක්මවල නැහැ දැන් ඔය මිනිහක් දිහා බලාගෙන ඉන්න එක ලෝකී කට්ටියත් කරනවා ඒක භාවනාවක් නෙවෙයි ඔන්න ඔක කොහොම මරන් අපේ ඇඟට දා ගන්න ඕනේ. මිනිය නෙවෙයි නිමිත්ත. නිමිත්ත කියන්නේ ඔය ස්වභාවය මටත් වෙනවා කියලා. ඉස්ලාම යෝගාවචරය මේක ගොඩක් හොඳයි ඉඳගෙන කරනවා නම් මේ භාවනාව. ආගමනින් කරන්නත් පුළුවන්. ඊළඟට සිටගෙන හෝ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ගොඩක් හොඳයි. පහසෙන් සැහැල්ලුවෙන් වාඩි වෙලා කය සැහැල්ලු කරලා හිමීට එයා තමන්ගේ හිතට මවා ගන්නවා අර මිනිහා. දැන් කර්මය කියන්නේ මේ වගේ මිනී දකින්න නෑනේ. පින්වතුනි දැන් කාලේ කිහිප දෙනෙකුට මේ භාවනාව කරන්න පුළුවන්. මොකද සුනාමි ව්‍යසන කාලේ සහ සමහර සමහර හේතු නිසා මිනී දැකලා තියෙනවා. තව પરම්පරා එකක් දෙකක් යනකොට නවසීවිතික භාවනාව කරන්න බෑ. ඇයි පින්වතුනි හිතෙන් මවා ගන්න හරි මිනිහක් දැකලා තියෙන්න බෑ. ළමයිගේ අතේ ෆෝන් තියෙනවා. ඊළඟට මේ සයිබර් අවකාශය කියලා එකක් තියෙනවා අන්තර්ජාලය කියලා එකක්. ඕකේ ගත්තත් සුභයමයි තියෙන්නේ. සුභ. ඒ කියන්නේ හොඳ ලස්සන ඒවා. ලස්සන ශරීර, රාගය ඇවිස්සෙන ශරීර, ආස්වාදය තියෙන ශරීර, මිනී ගැන මෙනෙහි සාමාන්‍යයෙන් ඔය භාවනාව ගැන අහලා තියෙන කීප දෙනෙක් ඔය සමහර වීඩියෝ සමහර ෆොටෝ දාලා තියෙනවා. ඉතින් ඒව කවුද බලන්නේ? ඔන්න ඒ වගේන් හරි භාවනාවක් ගැන අහලා ඒ වගේන් හරි නිමිත්තක් හිතට අරන් තිබුණොත් හොඳයි. ඇස්වලින් මිනිහක් බලලා බණ භාවනාවක් කරනවා කියලා එකක් තියෙනවා නම් තව පරම්පරාවක් යනකොට අතුරුදහන් වෙනවා. ඒ මිනිහ දකින්න නැහැ. අද කාලේ මැරිච්ච ගමන්ම මේ සමහරට එදාම හරි එහෙම මේ පුච්චල දානවා. පුච්චල දාන එකනේ අද කාලේ බහුලව. ඒ කාලේ නම් ටිකක් හරි තිබ්බ සෝහනකට යනවා කියන එක. දැන් සෝහන කියනකොට කට්ටියට මතක් වෙන්නේ අර ආදාහනාගාරේ. අපි ගෙවල් වල ඉන්න කාලේ ඔය පිච්චිලි කතා නෑනේ. ඉඳපුට අපි සෝනට ගිහිල්ලා අපිට මතක අපිත් යනවා පුංචි අයෝ. ඊට පස්සේ මිනිහ මේ වලවල් හරනකොට පරණ මිනිවල ඔලු මතු වෙනවා. හිස් කබල් මතු වෙනවා, ඇට මතු වෙනවා. ඒකට ඒක නිමිත්තක් වශයෙන් හිතට එනවනේ. ඇටකටු මෙහෙමයි කියලා. මේ ඊළඟට සමහර සිද්ධි වෙලා තියෙනවා සමහර මිනි ගානක් නැතුව වලවල් හරනවා. ගොඩාක් මිනිස්සු වලවල් හරන්න හරි කැමති පරණ වලවල්. ඇයි හොඳට හාරන්න පුළුවන්. ඒ නිසා අපි පරණ වලක් බලලා හාරනකොට මට මතකයි සමහර කාලක වෙලා තියෙනවා යට මිනිහ සම්පූර්ණයෙන් කුණු වෙලායි. ඕජාව සහිත ජරාව සහිත ගඳ සහිත ඇට කෑලි මතුවෙනවා. එහෙම වලේ දානවා. අර ඇට ඇට ඇටකටු මතුවෙලා වලවල් වල මිනිහ මේ වහනකොට මිනිහ පෙට්ටියත් එක්කම දාලා වහන අවස්ථා නම් ගොඩක් දැකලා තියෙනවා අපි. ඉතින් අද කාලේ සමාජයේ ඒව දකින්න නැහැ. හරි ඒ පැසක තියෙම අපි භාවනාවට යන. ඔන්න මිනිහක් දකින්න. පළවෙනි භාවනාව හොඳට පුරුදු හිතට ගන්න. ඒකට අනිත් භාවනා නවයේම හිතට ගන්න දීසි. ඒ තමයි නිමිත්තක් ගන්න මේක. දැන් මේ බලන්න පුණජ පරම්පිකවේ බික්කු සේයතා පිපස්සයේ ශරීරං සීවතිකාය චද්දිතං මේ වචනේම තියෙනවා පින්වත් මහණෙනි භික්ෂුවා සෝහනේ දාලා තියෙන මිනිහක් දකිනවා ඒ කියන්නේ ඒක ඒ කාලේ සුලභයි. ඒ කාලේ සුලභයි මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා ඉදමිලා. නෙල් වෙලා. සැරවලා. තැන් තැන් වල. ඇඟ ඉදමිලා පුපුරපු තැන් වලින් සැරව ගන්නවා. ඇස් වලින් ගලනවා. නහස් පුඩු වලින් ඕජාව ගන්නවා. කට දෙපැත්තෙන් ඕජාව ගන්න. සමහරට කට ඇරිලා. කන් වලින් ඕජාව ගන්නවා. මල මුත්‍රා මාර්ග වලින් ඕජාව ගන්නවා. හාම පුපුරපු තැන් වලින් ඕජාව ගන්නවා. ඊට පස්සේ මේක හොඳට නිමිත්තක් කරගෙන තමන්ගේ ශරීරයට ගලපනවා. හොඳට මතක තියාගන්න ඕන. මිනිහ දිහාම බල බල ඉන්න එපා. ඒකේ තියෙන ස්වභාවයන් ටික ගන්න ඉදමිච්ච නිල්ලිච්ච කැරව ගන්න ස්වභාවය හිතට අරගෙන ඒක තමන්ගේ ශරීරයට ගන්න ඕනේ. ඒකයි කායानुපස්සනාව කියන්නේ. තමන්ගේ ශරීරෙත් සෝනට දාලා දවසක් ගියාට පස්සේ දෙකක් ගියාට පස්සේ තුනක් ගියාට පස්සේ හොඳට මේ ඇඟත් ඉදමනවා. පින් වෙනවා මේක. නිල් වෙනවා. ඊට පස්සේ ඕජාව ගන්නවා. අර මිනිහේදී බෝජාව ගන්න ස්වභාවය මේ කයනොත් වෙනවා කියලා මානසිකාර කරනවා. මේක පුදුම විදිහට හිත විරාගි කරනවා. හිත ගොඩාක් එකඟ කරනවා මේ භාවනාව. හොඳට සංසිඳෙනවා. සැපේ ඇති වෙනවා. ගොඩාක් වෙලා මේ භාවනාවෙ ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එහෙම කල්පනා කර කර කල්පනා කර කර ඒවන් ධම්මෝ මේ ස්වභාවය මතක් වෙනවා. මේ ධර්මතාවය මතක් වෙනවා. මේ ස්වභාවය ඉක්මවලා නැහැ. මේ ශරීරයේ ස්වභාවය. හොඳට සිහි කරනවා. ඔය ස්වභාවය හිතට හොඳට උරුණාට පස්සේ ඉති අජ්ජත්තං වා කායි කායානුපස්සේ විහෙරති. තමන්ගේ ශරීරයේ කයේ යථා ස්වභාවය හොඳට සිහි පිටනවා. ඊට පස්සේ යාන්ට යාගේ ඒ භාවනා දැක්මෙන් පුළුවන් අනිත් අයගේ ශරීරෙත් මේ විදිහටමයි තියෙන්නේ කියලා මනසකාර කරනවා. ඉති අජ්ජත් බහිද්ධාවා කාය ආධ්‍යාත්මික බාහ්‍ය සියලු කයවල වලට එකම ස්වභාවය කියලා යට තේරෙනවා. සමුදේ ධම්මානුපස්සීවා මේ කුණු වෙලා, ඉදමිලා, නිල් වෙලා මේ සෝනට අතහැරලා දාන මේ ශරීරේ ගැන යා කල්පනා කරන දෙහි හට ගැනීම නැසවීම සමුදේවයි දකිනවා. මේ විදිහට ඉදමිලා නිදු වෙලා මේ සෝහනට දාලා යන මලකුණක් බවට පත් වෙන මේ ශරීරයේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැති බව. එවැනි වූ ශරීරයක් තියෙන බව. අත්තිකායෝත්වා කායෝත්වා පනස්ස සතිපත්චපත්තිලා හොති හොඳට සිහි පිටනවා. ඥානවත්තායි ප්‍රතිශතිමත්තායි හොඳට අවබෝධ ඥානය පිණිස සිහිය දියුණු වීම පිණිසම පවතින ඔයගේ භාවනාව. නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. මුලින් තියෙන අනිශ්චිතෝච විහෙරති ග්‍රහණය මේ ඇසුරු කරන්නේ මේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ මේ විදිහට කයේ කායානුපස්සනාව වඩමින් වාසය කරනවා. ඔන්න පළවෙනි භාවනාව. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔය ඇසුරින් අපි දෙවෙනි භාවනාවක් ඉගෙන ගනිමු. දැන් ඔන්න අර විදිහට තමයි භික්ෂුව දැක්කේ. මිනිහා දැක්කේ ඒ විදිහට. Taman දැක්ක දේ තමයි ගන්නෙ භාවනාවට. මේක පුදුම භාවනාවක්. මේක පුදුම භාවනාවක්. ඊට පස්සේ ඔන්න දැන් ඊළඟට බලන්න ඊළඟට තියෙනවා පුනච්ච පාරං මේක පින්වතුනි මේ වගේ දේවල් කරලා හරි තියා ගන්න ඕන එක භාවනාවක්. මාක්නිසා දෙයක් මට මතක හැටියට මට මතක හැටියට බද්දවග්ගී කුමාරවරු 30 දෙනා. බද්දවග්ගී කුමාරවරු 30 දෙනා අතීතයේ කොල්ලෝ 30 දෙනා කැලේ යද්දී මේ මොකක් හරි කැලේ හැසිරෙන පිරිසක් විදියට ඉඳලා තියෙන්නේ යද්දින් බඩදරු අම්මා කෙනෙක් මැරෙනවා මේ මැරිලා ඉන්නවා දැක්කා. මැරිලා ඉන්නවා දැකලා මේ මෙයාලට හිතුණා මේ නිකන් මේ ගෑනු කෙනෙක් මැරිලා අපි මේ ගිනි තියමු කියලා දාර ටිකක් එකතු කළා අර මැරිච්ච මලකුණේ කුඩින් තියලා ගිනි තිබ්බා. ඊට පස්සේ මට මතක හිටියේ මේක බද්දවාග්ගේ කුමාරවරු හෝ යසකුල පුත්‍රයාගේ කතාවට තියෙන මට හරියටම මතක නැහැ. නමුත් ওই මූලික ධර්ම මේ දූත කණ්ඩායමට අයිති පිරිසක්. ඊට පස්සේ මේ මාළකුණ ගිනි තියන උට අර මිනිහේ බඩ පුපුරනවා. අටකටු එහි මේ වෙනවා. ඒ අසුබේ හිතට ගියා. ඒ අසුබේ හිතට ගියා. ඒකම උපකාරී වුණා කියනවා මේ ජීවිතේ ගෞතම බුද්ධ ශාසනේ අරහත්ත්වයේ පිණිස. එහිදා හිතපු එක. අපි ඉදිරි දේශනාවක ඒක සම්පූර්ණ කතාව මොකද්ද කියලා මතක් කරලා කියන්න. ඒ දවසක් හරි හිතන දේ. දැන් වැඩි ඕන්නේ තුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රජෝහරණම් කියලා ශාස්ත්‍රයක් අතක ගායිද්දී අරහත්ත්වයටපත් උනේ. ඒක වෙලා තියෙන මීට කලින් බොහෝ සංසාරේ බොහෝ කලින් රජ කෙනෙක් වෙලා ඉඳිද්දී තමන්ගේ දාඩියෙන් වස්ත්‍රේ කිලිටි වෙනවා දැකලා කල්පනා කරලා හිතලා මේ ඇඟ පිරිසිදු තියාගන්න ඕන නිසා වස්ත්‍රයක් ඇඳ ඇඳගත්තේ. නමුත් මේ ඇඟ නිසාම වස්ත්‍රේ කිලිටි වුණානේ කියලා. ඇඟ නිසාම වස්ත්‍රේ කිලිටි වුණානේ කියලා හිතුවා. ඒක නිසා තමයි කිලිටි අත්හරිනවා කිලිටි අත්හරිනවා කියනකොට වස්ත්‍රේ කිලිටි වෙනවා. ඒතකොට එදා සංඥාව මේ සංඥාව එකතු වුණා. කොහොමද මානසිකාරයෙන් ගැලපෙලා ගියේ හැටි? බුදුරුන්ගේ ශාසනය මගපල් ලබනවා. මිනිහක් දිහා දවසක් හරි බල්ලා මේක මටත් වෙනවනේ කියලා මානසිකාරයක් කරලා තිබ්බොත් ඒ යම් දවසක තමාට මේ කෙලෙස කන්දරාව මේ රා කයද තියෙන රාගය අත්හරින්න කයට තියෙන බැඳීම අත්හරින්න උපකාරක ධර්මයක් වෙනවා. අපි බලමු දෙවෙනි භාවනාව පුනෙච්ච පරම් භික්ඛවේ භික්ඛු සේයතා පිපස්සේය ශරීරං ශීවතිකාය චන්දිතං මොන භික්ෂුව දකිනවා සෝනි අත්තර දමන ලද මල සිරුරක් දැන් මෙහා දැක්ක ඉන්න වෙලාවේ අර ඉදමිච්ච කතා දැකලා නැහැ මෙයා මේ සමිනාම්සේ දැක් දැක්කේ සෝනේ කාකේ හිවා කජ්ජමානං කපුට කොට කොටාන් කනවා කුලලේ හිවා කජ්ජමානං උකුස්සෝ කනවා ගිජ්ජේ හිවා කජ්ජමාන ගිජුලේ හිනියෝ කනවා සුනකේ හිවා කජ්ජමාන මේ බල්ලෝ කනවා ශිඟාලේ හිවා කජ්ජමාන හිවල්ලු කනවා විවිධේ හිවා පානක જાතේහි කජ්ජමාන විවිධ වූ ප්‍රාණයන් විසින් මේ ශරීරය කනවා සෝ ීමමේව කායං උපසංහරති ඒ නිමිත්තය අරගෙන තමන්ගේ කයට ගල්පා බලනවා ආයම්පිකෝ කායෝ එවං ධම්මෝ මගේ ඇඟට මේ ටිකම තමයි වෙන්නේ. එවං භාවී මේ ස්වභාවයමයි. ඒතං අනතීතෝති මේ ස්වභාවය ඉක්මවා නැත. කියලා යට හිතෙනවා. එයා භාවනා කරනවා. එක එක සත්තු කනවා. රාජ රාජ භෝජනේ සක්විති භෝජනෙන් ආහාර ලැබමින් හිටපු සක්විත රජුරෝ සෝනට දැම්මත් මේ ටික වෙනවා. රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන මම කියන්න දන්නේ රහතන් වහන්සේ ගැන මොකද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඒ විදිහටම දවස් 7ක් තිබිලා තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඒ විදිහටම දවස් 7ක් තිබිලා තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන මම දන්නේ නැහැ විස්තර. සක්විති රජතුමාට සක්විති රජතුමාගේ දේහයේ සොහනට දැම්මොත් මේ ඔක්කොම ටිකේ ශරීරයටත් වෙනවා. සක්විති රජුගේ ශරීරයේ සතා සිව්පාව කනවා නම් අපේ ශරීරය ගැන කවර කතාවද? මේ ඇඟ පිච්චුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ ශරීරයේ තව සතෙකුට ආහාරයක් වෙනවා වෙනවා වෙනවා වෙනවාම හොඳට බලන්න පිච්චුවේ නැත්තම්. පොළොව ඇතුලේ වලේ දෑවත් පණුව කනවා. උඩින් සෝනකට දැම්මොත් එහෙම අනිවාර්යෙන් ඉදමිලා නිල්ලලා තිනකොට කපුටෝ ඇස් වලට කොට කොට ඇස් ගලවනවා. ගිජු ලිහිණු ගලවනවා. බඩට කොට කොට බඩවැල් ඇදගෙන ගිහිල්ලා ගස්වල උඩ තියාගෙන බඩවැල් කනවා. එහෙන් සුනකයෝ එහෙන් කෑලි ඇදගෙන යනවා. ඉවල් විහිං කෑලි ඇදගෙන යනවා. තැන් තැන් වලින් මතුවෙනවා ඇටකටු. ඇද ඇද කනවා හිත අදිනවා හිත අදිනවා ඇස් ගලවනවා උපුටනවා. මුළු ගමටම චන්දිකම් කරගෙන හිටපු මිනිසුන්ට අවසානයේ ඇඟේ වහන මැස්ස අයලව ගන්න බෑ. මුළු ශරීරෙම හුස් ගාලා මැස්සෝ. නිල මැස්සෝ. ඇති වෙන පණුව ඇඟ ඇතුළේම ඇති වෙලා ඇති වෙලා පණුව මේ නහයෙන් එන පණුව අනිත් නහයෙන් යනවා. නහයෙන් එන පණුව කටින් යනවා. කටින් එන පණුව කනෙන් යනවා. කනෙන් එන පණුව නහයෙන් යනවා. මල මුත්‍රා මාර්ගවල පිරීලා පණුව. කුණු වෙච්ච තැන් වලින් එළියට පණුව. සිවල්ලු මසුත් කනවා පණුවොත් කනවා. ගිජු ලිහිණිය උකුසෝ සත්තු ඇවිල්ලා කොට කොට ඇඟේ මසුත් කනවා පණුවොත් කනවා. නැලි ගණන් පණුවෝ. බාත් ඇට වගේ මතුවෙනවා. හෝස් ගාලා මැස්සෝ. ඇද ඇද කනවා. බඩවැල් ඇද ඇද කනවා. ඔන්න දැන් මිනිහ. එහෙම ගල්ප ගන්නවා. මම යම් දවසක මැරිලා. මම සෝනට දැම්මා. මටත් ওই ටිකමයි. මුකුල් කරගන්න බෑ. මිනිහක් දාලා. සත්ව ඇද ඇත මේ බඩවැල ඇද ඇද කනවා. උකුස්සෝ කපුටු ඇස් වලට කොටනවා. නහයට කොටනවා. තැන් තැන් වලින් ගන්නවා පණු වෙනවා. විවිධේහි වා පානක ජාතේහි කජ්ජමාන විවිධ වූ ප්‍රාණීන් මේ ශරීරේ කාලා අපේ ශරීරයේ අනිවාර්යෙන් සත්තුන්ට කෑමක් වෙනවා වෙනවා වෙනවා එදා ඒ සත්තුන්ගේ කෘත්‍ය අපේ ශරීරේ කාලා දාන එකමයි. මේ ශරීරේ කාලා දාන එකමයි කෘත්‍ය. හොඳට භාවනා කරනවා. තමන්ගේ ශරීරයට කරනවා. හොඳට භාවනා කරනවා. හිත්වල පෙරේතකම් හේදි හේදි යනවා. කාම ආශාවන් සංසිඳී සංසිඳී යනවා. මෙහෙම ශරීරයකටනේ සැප දෙන්නේ. හොඳට කල්පනා කරනවා මෙයා. ඒ මිනිහේ ස්වභාවය තමන්ගේ ශරීරයට අරගෙන. භාවනාව ඉඳගෙන තමන්ම දන්නේ වේලාව ගත වෙලා යනවා භාවනා ආරමුණේ. හොඳට හොඳට සමාධිය වඩන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ওই තුන් දෙවෙනි භාවනාව. ඒවත් තමාටත් බාහිරටත් ඒ විදිහට ගලපා ගලපා බලනවා. ඊට පස්සේ දැන් වෙන පළවෙනි එක ඉදමිලා නිල්ලලා සැරව ගලපු භාවනාව දැන් තියෙන්නේ නොඑක් සත්තු කන මම හිතනවා ගොඩාක් අයට මේක මේ භාවනාව කරන්න පහසු වෙනවා ඔය සත්තු විශ් කන එක විවිධ ප්‍රාණීන් මේ ශරීරේ කාරණානේ පාළුවේ ඉඳගෙන සිහි කරනවා. මට මේ ටික වෙනවනේ කියලා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන තමන්ගේ ශරීරයට ගලප ගන්න ඕන මේ කායानुපස්සන. ආය හොදන්න කවුරුත් නැහැ, පිහින්න කවුරුත් නැහැ. කිසි කෙනෙක් ළඟට කිට් වෙන්නේ කන සත්තු හැර. පයින් ගහලා එළවපු බල්ලෝ බලල්ලෝ ඊළඟට ගල් ගහලා එළවපු හිවල්ලෝ ඊළඟට මේ ලෝභ මැස්සෝ ඔය ඔක්කොම යම් දවසක ළඟට එනවා. එදාට එක මැස්සෙක් කෙරවා ගන්න බෑ. එක මැස්සෙක් කෙරවා ගන්න බෑ. ශරීරයට වෙන දේවල්. මේ ඔක්කොම ටික වහලා තමයි පුච්චන්නේ. මේ ඔක්කොම ටික වහලා පුච්චන්නේ. ඒකවත් හිතුවනම් කමන්නේ අලු ටිකක් වෙනවනේ මේක කියලා. ඊට පස්සේ බණ තුන්වෙනි භාවනාව. පුනච බරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේ ශරීරං සීවිත කාය ඡද්දිතං. භික්ෂුවක් දකිනවා සෝනේ දාලා තියෙන මිනිහා. අට්ටික සංකලකං. ඇට වැදිලා. කොහොම මේ ඇට වැදුනේ? ඇට සැකිල්ල වැදුනේ ඇයි සත්තු කෑවනේ? දැන් ඇට කස් වැදිලා. සමංශ ලෝහිතං තැන් තැන් වල මාස් කෑලි පේනවා. ලේ වැගිරිලා පේනවා. නහාරු සම්බන්ධං ඇට සැකිල්ල පොඩි ලණු ටිකකින් ගැට ගහලා වගේ නහර වලින් වට වෙලා පේනවා. සෝ ීම මේව කායං උපසංහරති. එයා තමන්ගේ කායයට ඒක ගලපා බලනවා. දැන් මොකෑ වුනේ? දැන් සිද්ධ වුනේ අර දැන් වික්ෂුව දැක්කේ භාවනා නිමිත්ත විදිහට දැන් සත්තු කාලා තියෙන ශාරීරී තවමත් කනවා. නමුත් ඇට කටු පෑදිලා. තැන් තැන් වලින් මස් ලේ වැගිරිලා නහර පේනවා. මට මේ ටික වෙනවනේ කියලා සීකරනවා. මගේ ශාරීරික සත්තු කාලා තැන් තැන් වලින් ඇටකටු තැනින් තැන පැහැදිලා මූණේ පැත්තකින් ඇටකටු පැහැදිලා ඊළඟට කුඩුවෙන් පැත්තකින් ඇටකටු පැහැදිලා දැන් බඩවැල් ටික කාලා බඩ බොක්ක කාලා නිසා ඒක ඇතුලෙන් ඇටකටු පැහැදිලා කකුලේ තැන් තැන් වලින් ඇටකටු පෑදිලා අත් වලින් ඇටකටු පෑදිලා තැන් තැන් වල මාස් ඉතිරි වෙලා ලේ වැගිරිලා නහර වලින් ගැට ගැහිලා මටත් මේක වෙනවනේ කියලා හිතනවා තමන්ගේ ශරීරයට ගලපාන් ගලපා පාඩුවේ හිතනවා. මෙහෙම එකක් වෙනවනේ කියලා. ඔය තමයි තුන්වෙනුව හිතන තුන්වෙනි සීවිතික භාවනාව. ඊට පස්සේ අපි බලමු හතරවෙනි භාවනාව මොකද්ද කියලා. හතරවෙනි භාවනාව තමයි පුනච්ච පරම්පික්කේ බික්කු සේයතා විපස්සේ ශරීරං සීවිතකාය චද්දිතං අට්ඨි සංකලිකං ඇටකටු කොට දැන් නිම්මාංශ මාස් නෑ මස් කුණු වෙලා එහෙම වැටිලා. එක්ක දතාසිපව කාලා ඇට සැකිලි ටික දැන්. ලෝහිත මක්චිතං ඇට කෝට් වල ලේ සැවරිලා තියෙනවා. නහාරු සම්බන්ධා. නහා නහර වැල් ටික ඉල්ලලා තිනවා තෙන් තෙන් වල. මස් දිය වෙලා. කුණු වෙලා. පණුව කාලා. තෙන් තෙන් වල ලේ තැවරිලා ඇට සැකිලා. ඒවත් එක ගානට නෑ. සත්තු ඇදලා ඒම අතපය විහිරිලා. තැන් තැන් වල. නමුත් ලේ තියෙන ඇටකටුවල ඊළඟට නහර වලින් බද්ධ වෙලා. නහර තැන් තැන් වලින් තියෙනවා. මටත් මේක වෙනවනි කියලා හිතනවා. තමන්ගේ ශරීරයේ දාලා බලනවා ඉතින්ට. මටත් මේ ටික වෙනවා නේ එහෙම බලනකොට බලනකොට බලනකොට මොකටනම් පෙරේතකම් කරන්නද කියලා හිතෙනවා. ওই හතරවෙනි ජීවිතික මාස් නැති ඇටසැකිල්ල දිහා බලනවා. දැන් මේ ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත ඇසුරින් මම මේ දේශනාව කරන්නේ. සිතට සුව දෙන භාවනා කියලා පොතක් තියෙනවා පින්වල් ලොකු ස්වාමීන් වහන්සේගේ. මේව හොඳට බලන්න ඊළඟට මහමෙවනා YouTube channel එකේ ලොකු සාංශකේ භාවනා ටික තියෙන වෙනම විස්තර කරලා. ඒ වගේ මේවා විස්තර කරනවා ලස්සනට. මම මේ පොඩි හොරාවක් ඇතුළත මේකේ තියෙන්නේ කරන්නේ. හොඳට මේවා භාවනා ඉගෙන ගන්න කැමතියි ඉතින් උත්සාහ වෙන්න ඕන. මං කියවා මේක පන්තියක් විතරයි. ඔබට මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔබට කියලා දෙනවා. ඊට පස්සේ පස්වෙනි භාවනාව භික්ෂුව දකින්න ශරීරේ අත්සංකලිකං අපගත මාංශ ලෝහිතං නහරු සම්බන්ධං ඇට කටු ටිකක් දකිනවා ලේත් නෑ මසුත් නෑ දැන් ලේත් නෑ මසුත් නෑ කළු පාට වෙලා නහර වැල් තැනින් තැන තියෙනවා අර ඇට සැකිලි ගුඩේ එහෙම ඕජාවත් එක්ක ඒ තියෙනවා මස් නැති, ලේ නැති, නහාරු, නහර වැල් තැන් තැන් වලින් ඉතුරුලා තියෙන ඇට සැකිල්ල තියෙනවා. ඊට පස්සේ තමන්ගේ කයට ගලපලා බලනවා. මට මෙහෙම වෙනවා නේ කියලා. ඉතින් කෝ පලඳුව ආඹරන. කෝ මේ ශරීරයට ආපු පූය. අනේ අනේ මගේ මගේ කියලා රත්තරන් කියපේවා සුදු කියපේවා බබා කියපේවා මොකවත් නෑ ඒ ඔක්කොම අතුරුදහන් වෙලා අතුරුදහන් වෙලා ওই විදිහට ඒ පස්වෙනි භාවනාව හයවෙනි භාවනාව එනකොට දැන් ශරීරේ මාස්නහ නහරන්නේ ඒ භික්ෂුව දකිනකොට එහිමිනේ මේ විදිහට තියෙන්නේ. ශරීරං ශීවිතිකාය චණ්ඩිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි. ඇට සැකිල්ල තියෙනවා එක එක එකිනෙකාට සම්බන්ධ වෙලා නැහැ. දිශා විදිශාසු විච්චිත්තානි. දිශා අනුදිශා වලට විසිරිලා. ඒ සත්තු අදිනවනේ. අන්නේ නහත්තත් එකන් මෙන්න මිනිහේ අත්ඇට තව පැත්තක අන්නේන පාදට්ටිකං පායට වෙන පැත්තක අන්නේන ජංගට්ටිකං කලවයට වෙන පැත්තක අන්නේන ඌරට්ටිකං කෙන්ඩායට වෙන පැත්තක අන්නේන පිට්ටිට්ටිකං මේ පිට්ටිට්ටිකං කියලා කියන්නේ එක පැත්තක තමයි පිටේ පිටකටු පිටකටු එක පැත්තක අන්නේන කටට්ටිකං අඤ්ඤේන කටට්ටිකං කියලා කියන්නේ උකුල් වැට වෙන පැත්තක. අඤ්ඤේන ගීවට්ටිකං බෙල්ලයට වෙන පැත්තක. අඤ්ඤේන දහන්තට්ටිකං දාත්තට වෙන පැත්තක. අඤ්ඤේන ශීෂකතාහං හිස්කබල වෙන පැත්තක. සෝයිම මේ කායං උපසංහලති. ඔන්න ඕකනම් භාවනාවට ගන්නවා. තමන්ගේ කයට. ඒ කියන්නේ අර ශරීරයේ තිබෙන ඇටහැකිල්ල සත්තු හිතමින් ඇදලා කකුල් එක තැනක තාත්තට එක තැනක ඊළඟට කටු වෙන තැනක තැන් තැන් වල ඇට කටු විසිරෙනවා. දැන් රූපයක් නැහැ. දැන් උස දිග පල්ල හොයන්න බෑ. දැන් මනුස්ස ශරීරයේ කතාවක් නැහැ. දැන් විසිරෙච්ච ඇට. හිතෙන් තමන්ගේ ශරීරයෙන් තමන්ගේ ඇටකට ටික විසිරුවා විසිරුවා බලනවා. සත්ව අදින සමහරට සත්වයද වෙන ගිහිල්ලා. මට මතකයි අපි මේ දඹදිව වන්දනා ගිහිල්ලා දැන් අපි බුද්ධ ගයාවේ ඉඳලා අපේ අසුපුට යනකොට පාලමාරහ අපි පයින් යනවා. එහෙම යනකොට දවසක මේ ලොකු ඇටකට්ටක් හාපාගෙන බල්ලෙක් යනවා පාරේ. මේ කලින් දවසේ මේ ගිනි තිබ්බ මිනිහක ඇටකටුවක් ඉතුරු වෙලා. ඒක අර මිනි ගඳට බල්ලෙක් ඒ ඇටකටුව අරන් යනවා. දැන් මිනිහ පුච්චලා තියෙන කොහෙවත් ඒ මිනිහම ඇටකටු තියෙන වෙන කොහෙවත්. ඒකට බලන්න කොහොමද කියලා. ඒකට සතා සිව්පාවා. රැයට අමු සොහොන් වල පිරිලා හත්තු. දවාලට ගිජු ලිහිණිය සත්තු පිරීලා සොහොන් වල මේ සොහොන් වලම සංඝයා භාවනා කළානේ පුදුම සාගතයි ඒ දුතාංගයක් තියෙනවානේ සොහොනේ වාසය කරන දුතාංගය සෝසානිකාංගය කියලා එතකොට ඒ දූතාංග රැක්කනේ සෝණේ හිටියානේ අපේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සෝණේ හිටියානේ කොහොමද? දැන් අපිට මිනිහක් ගැන කියනකොටත් අර මොකද්ද වගේ. කෙසේ නමුත් අපි භාවනාවට යමු. ඒ ඇටකටු විසිරලා විසිරලා තියෙන විදිය තමන්ගේ කයටත් ගලපලා හිතෙන් භාවනාවෙන් බලනවා. ඊටසේ ඒකේ තියෙනවා ඉති අජ්ජත්තන්ව තමාටත් මෙහෙමයි යන්නයිටත් මෙහෙමයි කාටත් මෙහෙමයි ඊපස්සේ සමුදේවයි හට ගැනීම වෙනසීම දකිනවා. ඊපස්සේ මෙවැනි වූ ශරීරයක් නෙව තියෙන්නේ කියලා හොඳට සිහිය පිටනවා ඥාන අවබෝධය පිණිස පවතිනවා. කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. නිදහස් වෙනවා මෙයා. ඔය අපි 6 වෙනි භාවනාවෙන් කියුවේ. අපි 7 වෙනි භාවනාව මොකක්ද කියලා බලමු. අට්ඨිකානි ශේතානි සංකවන් උපනිභානි. දැන් එයා දකින්න සෝනේ ඇටකට තැන් තැන් වල තියෙනවා අට්ඨිකානේ ශේතානේ සුදු පාටයි සංකවන හග්ගෙඩිය පාටයි. ඇට සැකිල්ල හග්ගෙඩිය පාටට තියෙනවා. සුදු වෙනවා. දැන් අර මේ තැවරුණ කතා ඒ මොකුත් නෑ ඇට කටුව. ඔය අපි දැන් දකින්නේ ඇට කටුව. ඒ වගේ තියෙනවා. සුදු වෙනවා. හග්ගෙඩි පාටට. මේ ශාරීරික අවදාහයි හංගේ දිවාන්ත සුදු වෙච්ච ඇට කඩ ගොඩක් ඉසුල වෙනවා. සෝනට දැන්. හොඳට කල්පනා කර කර බලනවා. ඔය හත්වෙනි භාවනාව. ඊට පස්සේ අටවෙනි භාවනාව අපි බලමු මොකද්ද කියලා. පොනචවරම් භික්ඛවේ භික්ඛු සේයතා විපංශී ශරීරං සීවති කාය චන්දිතං අට්ඨිකානි පුඤ්ජිකතානි තීරෝ වස්සිකානි ඇටකටු කැඩිලා තැන් තැන් වල ගොඩ ගැහිලා කැඩිච්ච කෑලි තැන් තැන් වල තියෙනවා තේරෝ වාසිකානේ බොහෝ කාර්යයක් කියලා. කලින් නම් සුදු වෙලා ඇටකටු ටික තිබ්බා. තෙන් කැඩිලා පුපුරලා තැන් තැන් වල ගොඩ ගැහිලා. බොහෝ කාලයක් කියලා. ඔය අතවෙනින් භවනා ආරමුණ. Taman කයට ගලපලා බලනවා මටත් මේක වෙනවා කියලා. නව ජීවිතකේ නවවෙනි භවනා ආරමුණ. පුනච වරම් වික්කවේ බික්කු සීයතා පිපස්සීය ශරීරං සීවතිකාය චද්දිතං අත්තිකානි පූතීනි චුන්නක ජාතානි මේ අත්තිකානි පූතීනි හොනු වගේ වෙලා කුණු වෙලා ගිහලාට චුන්නක ජාතානි කුඩු වෙලා ඇටකටු කුඩු වෙලා පොළොවට පස් වෙලා ස්තුපාට කුඩු වගේ පොළොවට පස් වෙලා මටත් මේක වෙනවා නේද ඒ මේ භික්ෂුව දැකපු තැනනේ. එහෙනම් සොහොනේ ආදාහණය කළ ඉතුරු වෙන අලු දිහා බලලත් ගන්න පුළුවන් නිමිත්ත. දැන් මේ ඒ වගේ තැනක් මේ. අවසානයේ දැක්කේ ඇටකටු සුදු වෙච්ච තැන. එතනත් භාවනාව. දැන් මේ භාවනාව කරන්න අනිත් භාවනා ටික මුලින් කරලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැනේ. මේ නවවෙනි භාවනාව තියෙන්නේ එක අලුත් භාවනාවක් විදිහට තියෙන්නේ. මේ නවයේම භාවනා නවයක් විදිහට තියෙන්නේ. එහෙනම් කුඩු වෙච්ච ටික දැකලා මගේ කයටත් මෙහෙම වෙනවා කියලා භාවනා අරමුණක් ගන්න පුළුවන් නම් ආදාහනය කළා දවලා අලු ටික දෙනකොට ඒ අලු ටික දිහා බලලා මටත් මේ ටික නේ කියලා දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි හාමුදුරනමක් අපවත් වුණොත් අපි දැන් අපි ගමුකු මහමෙන්නා කියලා අපි කියලා තියෙන අද අපි අපවත් වුණා නම් හිත වෙනුවට ආදාහනය කරනවා. ඒතර දැන් මං අපවත් වුණා නම් හිත අවසන් වෙනුවට අලු ටිකක් විතරයි. අලුත් එකක්. මේ රූපකය නෑ. අලුත් එකක්. මටත් මේක වෙනවනේ කියලා කල්පනා කරනවා. මේක අගේ ඇති භවනාවක් වෙනවත් නේ. ඊට පස්සේ මේ භාවනාවට කියන නම නව ජීවිතික භාවනාව. සාමාන්‍යයෙන් නැත කාලේ භාවනා කරන අය ගොඩාක් දිහා බලනකොට ගොඩක් අය තනි තනියෙන් භාවනා කරනවට වැඩිය මේ භාවනා නවයේම සිහි කරනවා. ඒකේ වරදක් නැහැ. ඒ කාරණා නවයේම එක දිගට සිහි කරගෙන ගිහිල්ලා තමන්ගේ හිත වැඩිපුර පිහිටනවා නම් යම් සිවීම සීමක ඒකේ වැඩිපුර හිත තියන්න ඕන. හොඳට හිත එකඟ කරන්න ඕනේ ඒ තුල. එයා හොඳට භාවනාව අරමුණේ භාවනාවට පහසෙන් ඉඳගෙන එක්කෝ සක්මණි ඊට පස්සේ කල්පනා කරනවා මේ මිනිය සෝනට දැම්මට පස්සේ මිනිසෙක් මැරිලා දවසක් දෙකක් තුනක් ගියාට පස්සේ මේ කීත වෙනවා නිල් වෙනවා ශරව ගලන්ට එනවා නාසයෙන් ඇස්කන් නාහවලින් මල මුත්‍රා මාර්ගවලින් ඕජාව ගලනවා. නිලමස් වහගෙන. මේක තමන්ට වෙනවනේ කියලා තමන්ට කල්පනා මගේ ශරීරය. මගේ ශරීරය සෝනට දැම්මට පස්සේ මෙහෙම වෙනවා. ඊළඟට මේක සතා සිව්පාව ඇත ඇද කනවා. මේන් ගිජුලීනු කුස්ස කපුටෝ ඇස් වලට කොටනවා. බල්ලෝ හිවල්ලු කනවා. මේකම හටගත්ත නැලි ගණන් පණුව කනවා. හොඳට සත්තු කන හැටි බලනවා. ඊට පස්සේ සත්තු කාලා තැන් තැන් වලින් මාස් ලේ තැවරිලා ඇටකටු ඊළඟට නහර වැල් ඉලිප්පිලා මිනිය තියෙනවා. මටත් මෙහෙම වෙනවා කියලා කල්පනා කරනවා. තමන්ගේ ශරීරයටම ගන්නවා මට මෙහෙම වෙනවා. ඊට පස්සේ මස් ටික දිය වෙලා වැටිලා ලේ තැවරුණ ඇටකටු නහර වැල් එල්ලුණ ඇට සැකිලා තියෙනවා. හොඳට බලනවා. මට මෙහෙම වෙනවා. ලේ වේලිලා ගිය ඇට සැකිල්ලේ තනින් තන කර වෙලා ගිය ඕජාවත් එක්ක තෙත් වෙලා ගිය නහර වැල් තියෙනවා. හොඳට කල්පනා කරලා. ඊට පස්සේ මේ ශරීරය ඇටකටු ටික තැන් තැන් වල විසිරලා තියෙනවා. එක පැත්තක ඔළුව ඇට, එක පැත්තක ඉල්ල ඇට, අත් ඇට, පා ඇට තැන් තැන් වල සත්වෙදලා. ඊළඟට එතනින් ශරීරය ඒ ඇටකටු ටික කාලයක් ගියට පස්සේ දිරලා තැන් තැන් වල ඇටකටු ගොඩ ගහලා අර හග්ගිදී පාට තිබ්බ ඇටකටු ටික කාලයක් යනකොට දිරලා බොහෝ කාලයක් ගියා අවසානයේ චුන්නක ජාතානි හුණු වගේ කුඩු වගේ පොළොවට පස්සේ පොළොවට පස්සේ දැන් අර ලස්සන නැහැ. ස්ත්‍රී පුරුෂ කතා නැහැ. උස මහත කතා නැහැ. කේත්තු කතා නැහැ. තරුණද වැඩිමහල්ද මොකවත් නැහැ. හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කතා නැහැ. කටහඬ මෙහෙවිද නැහැ. ආදරෙන් හිටියද නැද්ද කතා නැහැ. හොඳට කාපු මිනිහෙක්ද බීපු මිනිහෙක්ද මොකවත් නැහැ. පොළොවට පස් ටිකක්. පොළොවට මස් ටිකක්. අපි අල්ලා ගන්න හැදුවා. පොළොවට පස්සල යන දේවල් පස්සෙලා ගියා පටවේ ධාතු. වතුරට දිය වෙන දේවල් දියවිලා ගියා ආපෝ ධාතු. උණුහුම උණුහුමත් එක්ක එකතු වුණා තේජෝ ධාතුව. වායෝ වායුවත් එක්ක එකතු වුණා වායෝ ධාතුව. අවසානයේ පොළොවට පස්. මගේ ශරීරයේ ওই විදිහටම තමයි අන්නයිට වෙන්නේ. මටත් අන්නයිට. මේ කයේ හට ගැනීම වෙනසීම දකිනවා. මෙවැනි වූ කයක් නෙව තියෙන්නේ කියලා ඥානය පිටනවා, සීහිය පිටනවා. කිසි දෙයක් ගැන ආසාව හිතේ පිටන්නේ නැතුව යනවා. ලෝකයට බැඳෙන්නේ නැතුව යනවා. ඔය විදිහට තමයි කායානුපස්සනාව හදන්නේ. භාවනාව. ඒක හොඳට හිත එකඟ වෙනොත් ඒ හිතට එකඟ වීම හොඳට අත්දකින්න. ආන් දැකලා හිමීට මම දැන් භාවනාවෙන් නැගිටිනවා කියලා මොහොතක් කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව ඉඳලා උෂ්ම ටිකක් අරගෙන හිමීට ඇස් දෙක ඇරලා සාමාන්‍ය විදියට උෂ්ම ඇරලා තමන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව් ගැන සිහිය පිහිටවලා හිමීට නැගිටලා පොඩ්ඩක් සක්මන් කරලා යනවා. එකපාරම දුක නැහැ ඇස් දෙක පියාගන්නෙත් නැහැ. එහෙම භාවනාවෙන් තුල දරිමුදි දුරන්නෙත් නැහැ. සකසල භාවනාව කරන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි තියෙන භාවනා උපදේශ. එතකොට නව ජීවිතික භාවනා. එතකොට කායानुපස්සනාවේ භාවනා 14 රතනින් අවසන්. නමුත් තවත් කිය යුතු කරුණු තියෙනවා. මේ භාවනා ගැනම ඉතින් අපි ඒකටත් අවස්ථාවක් හදාගමු. අදට ඔය නව ජීවිතික භාවනාව ඉතින් මීට කලින් කරපු දේශනාවක් තියෙනවා ඉතින් විශේෂයෙන් ඒ යමා නිවන් සුබෝධර නොවේ කියන සතිපට්ඨාන පොත, චිතලසෝ දින භාවනා පොත, ඒ පොත්වලින් විස්තර තියෙනවා. ඊළඟට ලොකු සංස්කෘතික දේශනා තියෙනවා. ඒවා ඇසුරෙන් තමයි අපි මේ අපිට මේවා ඉගෙන ගන්නට පහසුව සැලසෙන්නේ. ඒවා සිහිකරන්න. ඉතින් අපි කාටත් කයේ යථා ස්වභාවයේ අවබෝධ කරගන්නට අද ඉගෙන ගත්ත නවසීතික භාවනා මනසිකාරී ඒකාන්තයෙන් හේතුපකාර වේවා කියන සිතපතන. ඔබ සියලු දෙනාට ඥාති බන්දු මිත්‍රාදීන්ට ඒ වගේම මව්දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට කාර්ය මල්ලේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ කුණු වේවි පොළොවට පස්සල යන මේ ශාරීරියේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිසම අපිට මේ පින් හේතු ආසනාම වේවා. සිරුවන් සරණයි නමෝ බුද්ධාය